දැන් මේ මරණානුස්සතිය පිළිබඳව ගාථාවක කොටසක් මේ අහන්නේ මේ uppattiya sahi vedan මරණං ආගතං සදා ආදි වශයෙන් මේ ගාථාව කියන්නේ මෙහෙම එකක් තියෙනවා මරණානුස්සතියක් කියලා හදාපු පව් කාලික හදාගත්ත යම් කර්මස්ථානයක් හැබැයි මූලික වන්නා වූ ත්‍රිපිටක ධර්මයට අනුව බලපුවාම මේවා කර්මස්ථාන භාග පූර්ණ කර්මස්ථාන නෙමෙයි මරණානුස්සතිය වඩනකොට මෙහෙම මම මැරෙනවා අනික් අයත් මැරෙනවා. මේ මරණානියතම් මරණානියතම් කියලා හිටියට හරියන්නේ නැහැ. උපත්තිය සහේ වේදම් මරණං ආගතං සදා කියලා. උපත්තියක් යම්සේ පහළ වෙනවද? මරණයත් හදාගෙනමයි ඉන්නේ කියලා කියනවා. ඉතින් මේකට පැරණි අය උපමාවක් වශයෙන් කියනවා. පොළවේ තියෙන බිම් හතු කියලා જાතියක් පිපෙනවා. පිපෙනකොට පස් ටිකක් ඒ හතේ මුදුනට අරගෙනම උඩට නැගෙනවායි කියලා. ඒ වගේ හරියට මරණයත් අරගෙන තමයි උපදින්නේ කියලා. ඒක එකනා පෙන්නපු විවිධ උපමා. නමුත් මේ කර්මා මේක අපි මේක විග්‍රහ කරලා අරගෙන මේකෙන් නිවන් අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ භාගයක් තියෙන නිසා. බුදුරන් වහන්සේ පෙන්වන මරණානුසති භාවනාව බොහොම වැදගත්. ඒක නිවන් දකින්න ක්‍රමයක්මයි. හැබැයි ඒ ක්‍රමෙට බුදුරන් වහන්සේ පෙන්වන්නේ මැරෙනවා මැරෙනවා කිය කිය ඉන්න නෙමෙයි. මේක Tamanට අප්‍රමාදී වෙන්න හේතුවක් විතරයි මේ පෙන්වන්නේ. කම්මැලි කම්මැලා පස්සේ බැරිය කියකේ ඉඳ හිතෙනවා නම් අන්න ඒකෙන් අප්‍රමාදෝ ඉක්මන් කරන්න අදහස ඇති කරනවා. අප්‍රමාදී කරනවා. හුස්මක් උඩරගෙන පහතරන් ඉස්සෙලා මැරිලා යන්න පුළුවන්. ඒ වුණොත් මට විශාල පාඩුවක්. මෙච්චර ලැබිච්ච අවස්ථාව මං අපතේ ඇරියන්නේ. අති දුර්ලභ ලෝ පහළ වෙච්ච ධර්මාභෝධය ලබා ගන්න හේතු වාසනාව ලැබිලා මම ප්‍රමාදෙලා ඒටිය කරගත්තේ නැන්නා මොනතරම් පාඩුවක්ද කියලා වැටහෙනවා මොකක් නිසාද හුස්මක් උඩටගෙන පහතරින්ට තරම් ඉස්සෙල්ලා මැරෙන්න බැරි කයක් නෙමෙයි මේ කය එක බත් ටිකක් අරගෙන අනලා කටට ගන්න ඉස්සෙල්ලා නම් ඒ වගේ මොහතකත් කොයි මොහොතේ මැරෙනවද දන්නේ නැහැ එහෙම මැරිලා යන්න පුළුවන් කයක් මේ තියෙන්නේ ඒ නිසා මම ඉතෙක් වේලාවක්වත් පස්සේ බැරියා කියලා හිටියොත් එහෙම අපරාධයක් නේ. බැරිලා හරි ওই මොහොතේ මලොත් මෙච්චර ලැබුණ මිනිසත් භාවයෙන් මේ බුද්ධ ශාසනයෙන් මේ අහලා දැනුගත ධර්මයෙන් හොඳට යථාර්ථයේ මෙනෙහි කරලා බලන්න තිබිච්ච විදර්ශනා කරන්න තිබිච්ච වෙලාවෙන් මම ප්‍රයෝජන ගන්න නැතුව මගේ හරියන්න මට පාඩුවක් වෙනවනේ. ඒ නිසා මොහොතක්වත් කාලේ අපතේ අරින්න හොඳ නැහැ. තවත් වටිනා දෙයක් ලෝකේ නැහැ මේ ඊට වඩා ධම්ම අවබෝධයට වඩා. අනන්ත සංසාර දුකෙන් නිදහස් වෙන්න තියෙන එකම මාධ්‍යය තමයි මේ ධර්මාබෝධය. මෙච්චර වටිනා ධර්මාබෝධයේ ලැබිච්ච අති දුර්ලභ කාලේ අපත යවන එක හරි භයානකයි. මොකද තව මොහොතකින් තව ටිකකින් කරන්න කියනවත් අපත යවන්න බෑ. ඒ මොහොතේ ඉඳලා මැරෙන්න පුළුවන්. හුස්මක් උඩටගෙන පහතර අනිදිසලා මැරෙන්න පුළුවන් කයක් නෙමේ ඒ ගත හිතක් නෙමේ තියෙන්නේ. මෙහෙම දකින්න ඕනේ. ඒකයි මරණානුස්සතිය කියන්නේ. හැමදාම මැරෙනවා මැරෙනවා මරණනීතම් මරණනීතම් උපායකා මැරෙනවා උපායකා මැරෙනවා ඔක්කොම මැරෙනවා බුදුරුත් මලා අපිත් මලා කිය කියන එක නෙමෙයි. ඉතින් මේ වෑම් පෙන්නන්නේ මේ කර්මහත්තාන භාග. ඉතින් මේක සම්පූර්ණ කර්මස්ථානය නොවන නිසා ඔක Tamanට වැටෙන හැටියට තේරුම් ගන්න. අරගෙන ඉවරලා ඉතින් මේ ක්‍රමයට වළඳ පුරුදු වෙන්න ඕනේ. එක බත්පතක් වරදලා ඉවරෙන්න ඉස්සෙල්ලා මැරෙන්න පුළුවන්. ඒ නිසා ස්වාමීනි එතෙක්වත් මම ප්‍රමාද වෙන්නේ නැහැ. ඒක හාමුදුරනේ කියනවා. තවත් කෙනෙක් කියනවා ස්වාමීනි එක වරුවක් මේ දවසෙන් අලක්වත් මගේ ජීවිතේ මෙසේ පවතී කියලා මට කියන්න බෑ. ඉතින් දවසෙන් වරුවක්වත් අපත යවනවා නම් ඒක පාඩුවක් කියලා හිතාගෙන මම මේ මරණානුස්සතියයි වඩන්නේ. මගේ මරණානුස්සතිය යන්නේ එහෙම එකක්. තා භික්ෂුන් වහන්සේ නමක් ඊට ඉස්සෙල්ලා කියා තිබුණා මොකද්ද? ස්වාමීනි එක දවසක් හරි මගේ ජීවිතේ මට විශ්වාස නැහැ. මම දවසක් හරි ප්‍රමාද වුණොත් ඒක මට පාළුවා කියලා හිතාගෙන මම මේ ධර්ම අවබෝධය ලබා ගන්න මාර්ගය වඩනවා. දවතර පටන්ගෙන එකින් එක අඩු කරලා අඩු කරලා ගිහින් තමයි බත් කටක් අනලා නැත්නම් බත් පිලක් අන්න ගිලිනකන් හරි හුස්මක් ගෙන පහතරන්න තරම් වෙලාවක් යනකන් හරි මගේ ජීවිතේ මට විශ්වාස නැහැ. ඒ වෙලාවත් අපත යවන්නේ නැතුව මේ ධර්ම අවබෝධය ලබා ගන්න මම උත්සාහ කරනවා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර කරන්න කරවන්න අනුබල දෙන්න ඒවට වර්ණා කරන්න කාලය ගත කරන්න හොඳ නැහැ. මහා අපරාධයක් වෙනවා. ඒ වගේම බොරු කියන්න බොරු කේලම් පරස වචන ප්‍රලාප කියන්න කියවන්න ඒවට අනුබල දෙන්න ඒවා වර්ණා කරන්න කාලය ගත කරන්න ගියොත් මෙයා ප්‍රමාද දැඩි ලෝභයේ වෛරයේ විසදිරු බව මේවට මානසිකත්වයේ කිල්ලු කරලා තියාගන්න ගියොත් එහෙම මහා ප්‍රමාදයක් අපරාධයක්. මෙන්න මේවා කරන්න හොඳ නෑ අප්‍රමාදයෙන් යුතුව දහම් සිහි කරන්න ඕනේ. ධර්මයේ මෙසේ තේරුම් ගන්න කෙනෙක් කටයුතු කරනවා නම් මේකට කියනවා මරණ බය දැකලා අප්‍රමාදව නිවන් මාර්ග අනුගමනය කරන මොහොතක්වත් අත්හරින්නේ නැතුව බුදුරන් වහන්සේ මේ කාරණේදී පෙන්නවා යම් මෙතන ඉන්න සියල්ලෝ මරණ සතිය වඩනවායි කියලා මම ගන්නවා පිළිගන්නවා. නමුත් මේ අතරින් යටත් පිරිසෙයින් බත් පිළක් අනලා ගිලින තරම් වෙලාවක්වත් මේ ජීවිතයේ මම පවිතී කියලා විශ්වාසයක් නැහැ කියලා ප්‍රමාද වෙන කෙනත් කුස්මක් උඩරගෙන පහතරන්න තරම් වෙලාවක් මගේ ජීවිතයේ මට විශ්වාස නැහැ කියලා අප්‍රමාදයෙන් මේ ධර්මාභෝධිත කටයුතු කරන කෙනත් කියන මේ දෙන්නා ප්‍රණීත අන්දමින් මරණ සතිය වන්නවා කියලා දේශනා කළා. එනදී අපි මේ ගාථාවක් අරින්න මේක පද කිය කිය ඉන්න එපා. ගැඹුරට තේරුම් අරගන්න. නිතර සිහි කරලා මොහොතක්වත් අපතේ යවන්නේ නැති වෙන්න අප්‍රමාදීව මාර්ගය අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන්න. ඒක තමයි වැඩිම යහපත. එහෙම සිද්ධ කළොත් නොබෝ කලකින් අනාගාමි ඵලය හෝ අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න ලැබෙනවා. ඒක තේරුම් අරන් එහෙම කරගන්න. මෙහෙම කටයුතු කරනවා නම් අප්‍රමාදව කටයුතු කරනවා නම් ඇවැත්නි කොච්චර කාලෙකින් නිවන් දකින්න පුළුවන්ද? පූර්ණ කරගන්න පුළුවන්ද කියලා අහනවා. සරියුත් හාමුදුරන් එක්තරා විදිහක පරිබ්‍රාජික කෙනෙක්. ඇවැත්නි නොබෝ කලකින් කියලා උත්තරයක් දුන්නා. නොබෝ කලක් කියන්නේ වැඩි කාලයක් යන්නේ නැහැ කියන එකයි. එහෙනම් අද මේ විවිධ තර්කවාද ගෙදිලා තියෙන කාලය මහණෙලා කොච්චර කාලද ඊට වඩා කාල තියෙන ලැබුවේ නැත්නම් දැන් පුළුවන් ද ඔයගේ ප්‍රශ්න එනවා. නොබෝ කලක් කියන්නේ මාසයක් ඉඳලා පුළුවන් දවස් ගාණක් වෙන්නත් පුළුවන්. කරුණු හරි හරි තේරුම් අරගෙන අප්‍රමාදව කටයුතු කළොත් එහෙම ඉක්මව වෙනවා. ගිහි පැවිදි කාටත් එහෙම හේතු වාසනා තියෙනවා. ඉතින් ඒ නිසා ධර්මයේ හරියට තේරුම් අරන් වැඩක් නැති අසත්පුරුෂ වැඩවලට කාලය ගත කරන්නේ නැතුව හැකිතරම් දුරට මේ ධර්ම අවබෝධයට සිහි කල්පනාවෙන් කටයුතු කරගන්න. නොබෝ කලකින් මාර්ගඵල අවබෝධය ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඒක තෝරා ගන්න.